ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිකාරී අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද වග විජිතවංශ ස්වාමීන් වහන්සේ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 චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවුතෝ වික්ඛු සම්බ දුක්ඛා පමුච්චති සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි එනිසාද ධර්මදේශනාවේදී අපි පැහැදිලි කරලා දෙන බලාපොරොත්තු වෙන්නේ අපේ ධම්මපදයේ වික්කු වර්ගයේ සඳහන් වන වටිනා ගාථා දෙකක්. අපිට බුදුරජාණන් වහන්සේ සංවර වීම පිළිබඳව කරුණු ගණනාවක් දේශනා කළා තිබෙනවා. අද මේ පැහැදිලි කරන ගාථා දෙකෙන් විස්තර කෙරෙන්නේ අපේ ඉන්ද්‍රිය සංවරය සකසා ගන්නේ කොහොමද කියන එකයි. මොකද අපිට ජීවිතේ ගොඩාක් ගැටලු ප්‍රශ්න පැන නගින්නේ අපිම තුල ඉන්ද්‍රිය සංවරයක් නොමැතිකම නිසා. අපේ ඉඳුරන් පාලනය කරගන්නට අපිට හැකියාවක් නැති නිසා අපි විවිධාකාර ගැටලු ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ඒ නිසා උත්තරය තියෙන්නේ අපි ළඟමයි. ප්‍රශ්නයත් අපි ළඟ, උත්තරයත් අපි ළඟ. අද මේ ධර්ම දේශනාවේදී අපි ඒ උත්තරය කුමක්ද කියන එක පිළිබඳවයි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා පස් නමක් වැඩ වාසය කරා උන්වහන්සේලා තමන්ගේ ශරීරයේ තිබෙන මේ ඉන්ද්‍රියයන්ගෙන් සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ඊ타ම ඕනෑකමින් පාලනය කරේ එක ඉන්ද්‍රියක් විතරයි. මෙතන හිටිය එක වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ කල්පනා කරනවා මගේ මේ ඇහැ නිසා තමයි කෙලෙස් හටගන්නේ. මගේ මනස අපවිත්‍ර වෙන්නේ මේ ඇහැ නිසා. මේ ඇහෙන් එක එක රූප බලනවා, ලස්සන රූපයක් නම් ඇලීමක් ඇති කරගන්නවා අකමැති රූපයක් නම් ගැටීමක් ඇති කරගන්නවා ඒ නිසා ඇහැ නිසා තමයි මම විවිධාකාර වැරදි දේවල් වලට යොමු වෙන්නේ මගේ මනස වැඩියෙන්ම අපවිත්‍ර වෙන්නේ මේ ඇහි පාලනයක් නොමැතිකම නිසා ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා වඩාත්ම සුදුසු දෙය තමයි මගේ ඇහැ පාලනය කරගන්න එක උන්වහන්සේ අනෙක් ඉන්ද්‍රියන් ගැන අවධානය යොමු කරේ නැහැ. ඇහැ ගැන පමණයි අවධානය යොමු කරේ. තවත් භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා මගේ කන් දෙක තමයි මම වැඩියෙන්ම පාලනය කරන්නට ඕනේ. වැඩියෙන්ම සංවර කරගන්න ඕනේ මගේ කන් දෙක. මොකද මගේ මනස වැඩියෙන්ම අපිරිසුදු වෙන්නේ මගේ කන් දෙකෙන් ඇහෙන දේවල් නිසා. ඒ නිසා ඇලීම් වෙන්න පුළුවන්, ගැටීම් වෙන්න පුළුවන්, මේ දේවල් නිසා මගේ මනස අපිරිසුදු වෙනවා. ඒ නිසා මම මගේ කන් දෙක ඊටාම හොඳට සංවර කරගන්නවා කියලා මේ ස්වාමින් වහන්සේ වැඩියෙන්ම අවධානය යොමු කරගත්තේ තමන්ගේ කන් දෙක පාලනය කිරීමට. තුන්වෙනි වික්ෂූන් වහන්සේ උන්වහන්සේ කල්පනා කරනවා මේ ඉන්ද්‍රියයන් අතුරෙන් වැඩියෙන්ම පාලනය කරන්න ඕනේ නහය. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය වෙනවා. සුවඳක් ලැබෙනකොට අපි ඒකට ඇලෙනවා. ගඳක් ලැබෙනකොට ඒක අපි පිළිකුල් කරනවා, බැහැර කරනවා, ඒහා එක්කම අපි ගැටීමක් ඇති කරගන්නවා. ඒ නිසා මම මගේ නාසය පාලනය කරගන්නවා කියලා උන්වහන්සේ වැඩිම අවධානයක් යොමු කරේ නාසය පාලනය කිරීම සඳහා. හතරවෙනි භික්ෂූන් වහන්සේ කල්පනා කරනවා මේ අනිකුත් ඉන්ද්‍රියයන්ට වැඩිය මම පාලනය කරගන්න ඕනේ මගේ දිව. මම දිවෙන් විවිධාකාර රස දේවල් ලබා ගන්නවා. ඒ නිසා තමයි මේ ඇලීම සහ ගැටීම ඇති වෙන්නේ. මගේ මනස අපිරිසුදු වීම සඳහා වැඩිපුරම කෙලෙස් එන්නේ මේ දිව නිසා. ඒ නිසා මම අනිකුත් ඉන්ද්‍රියයන්ට වැඩිය මගේ දිව පාලනය කරගන්න ඕනේ කියලා අවධානය යොමු කරලා මේ ස්වාමින් වහන්සේ දිව පාලනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. පස්වෙනි භික්ෂූන් වහන්සේ උන්වහන්සේ කල්පනා කරනවා අර ඉන්ද්‍රියයන් හතරටම වැඩිය වටිනාම ඉන්ද්‍රිය වෙන්නේ මගේ ශරීරය. මේ ස්පර්ශය නිසා තමයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ. ඒ නිසා තමයි වැඩියෙන්ම කෙලෙස් ඇති වෙන්නේ. ඒ නිසා මම මගේ ශරීරය පාලනය කරගන්නවා කියන අවධානය යුක්තව උන්වහන්සේ වැඩිම අවධානයක් ශරීරය පාලනය කරන්න ස්පර්ශය නිසා ඇතිවෙන දේවල් පාලනය කරන්න අවධානය යොමු කරා. දැන් මේ භික්ෂූන් වහන්සේලා පස් නමම එක දවසක් එකට එකතු වෙනවා. එකතු වෙලා ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා. මේ කතා කරන අවස්ථාවේදී උන්වහන්සේලාට පේනවා අපි හැමෝම එක්කෙනා එක්කෙනා පාලනය කරලා තියෙන්නේ එක ඉන්ද්‍රියක් පමණයි. අනෙක් ඉන්ද්‍රියන් හතරම අත්හැරලා. ඒ නිසා අපි එක්කෙනෙක් ඇහැ පාලනය කරලා තියෙනවා, එක්කෙනෙක් කන් දෙක පාලනය කරලා තියෙනවා, තවත් කෙනෙක් නාසය පාලනය කරනවා, තව කෙනෙක් දිව පාලනය කරනවා, තව කෙනෙක් ශරීරය පාලනය කරනවා. එතකොට අපි මේ කතිකා කතිකා කරගත්ත තැන මේ අපේ අදහස නිවැරදි දෙයක් නෙමෙයි කියලා උන්වහන්සේලාට පෙනෙන්න පටන් ගත්තා. ඉතින් මේක දැන් විසඳ ගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේලා කල්පනා කරනවා අපි පස් නම මේකට විසඳුමක් හොයාගන්නට ඕනේ. මේ විසඳුම හොයාගන්න සුදුසුම කෙනා තමයි අපේ බුදුරජාණන් වහන්සේ වුණ ගැහෙන එක. ඊළඟට මේ ස්වාමින් වහන්සේලා පස් නමම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ගිහිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරනවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සඳහන් වෙන මේ ගාථා දෙක දේශනා කරන්නේ. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ සබ්බත්ත සංගුතෝ වික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ එක එක ඉන්ද්‍රියක් පාලනය කිරීම ප්‍රමාණවත් නැහැ සියලුම අවස්ථාවලදී සියලුම තැන්වලදී මේ සියලුම ඉන්ද්‍රියන් පාලනය කරන්න ඕනේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ગાථා දෙකේ අර කාරණා පහට අමතරව තවත් කාරණා දෙකක් වැඩියෙන් එකතු වෙලා තියෙනවා. අපේ ඇහැ පාලනය වෙන්න ඕනේ. ඒ වගේම අපේ කන පාලනය වෙන්නට ඕනේ. ඒ වගේම නාසය, ඒ වගේම දිව, ඒ වගේම අපේ ශරීරය, ඒ වගේම වචනය සහ මනස කියන මේ කාරණා හතේදීම මේ සංවරභාවය අපි ළඟ තිබිය යුතුමයි. බුදුරජාණන් වහන්සේ නිසා පැහැදිලි කරනවා සාදු සබ්බත් සංවරෝ සියලුම තැන්වලදී සංවරභාවය තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න භික්ෂුන් වහන්සේ තමා සියලුම දුක් ඉක්මවා සියලුම දුක් නැති කරලා සැනසීම නිවන ලබාගන්නේ විමුක්තිය ලබාගන්නේ අන්න ඒ වගේ භික්ෂූන් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඇයි ඔබ වහන්සේලා මේ එක ඉන්ද්‍රියක් පමණක් සංවර කරගන්නට තමන්ගේ කාලය වැය කරේ? ඇයි එහෙම හිතුවේ? මේකට අදාළ වෙන පෙර කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා පස් නමට උන්වහන්සේලාගේ ඒ පෙර භවයන් පිළිබඳ කතාවක් ඉදිරිපත් කරනවා. අපේ බෝසතාණන් වහන්සේ සමග පෙර භවයක මේ භික්ෂූන් වහන්සේලා පස් නම වෙලෙන්දන් හැටියට වෙලඳාම් කරමින් හිටියා. එක දවසක් මේ වෙලෙන්දන් පිරිස මහා වනාන්තරයක් මැදින් වෙලඳාමේ ගමන් කරනවා. මේ වනාන්තරයේ මැද මිනී කන යක්ෂණියන් ගණනාවක් ජීවත් වුණා. ඒ අයගේ කාර්යය තමයි මේ වෙලෙන්දන් රවටාගෙන කොහොම හරි හැගෙන ගිහිල්ලා මේ අය මරලා අනුභව කරන එක මස් කන එක. ඉතින් මේ වෙලෙන්දන් පස් දෙනාත් මෙහෙම ගමන් කරනකොට අපි පෙර කිව්වා එක භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේ වැඩියෙන්ම පාලනය කරේ S2 කියලා. ඒකට හේතුවක් තියෙනවා මේ කතා පොතේ සඳහන් වෙන. මේ වනාන්තරයේදී වෙලෙන්දන් පිරිස යනකොට මේ යක්ෂණියන් පිරිස බොහෝම ලස්සන කාන්තා රූපම වාගෙන ප්‍රියමනාප රූපම වාගෙන මේ වෙලෙන්තන් පිරිස ඉදිරියට එනවා. මෙතන හිටපු එක්කෙනෙක් තමන්ගේ ඇස් දෙකෙන් මේ කාන්තා රූප ටික දැකලා ඒ රූපවලට බොහෝම කැමති වෙලා මේ යක්ෂණියන් පිරිසත් එක්ක යන්න යනවා. අවසානයේ මොකද වෙන්නේ? ඔහුට මේ යක්ෂණියන් පිරිස මේ වෙලෙන්දව මරාගෙන කනවා. ඒ වගේම තව දවසක අහපව් එනවා මේ යක්ෂණියන් පිරිස. දැන් දන්නවා අහපව් ලස්සන රූපයක් මවාගෙන ආවොත් මේ වෙලෙන්දන් පිරිස ඒ අයගේ උපක්‍රමයට අහු වෙන්නේ නැහැ. මොකද පළවෙනි පාර එක්කෙනෙක් අහු වුණා දෙවෙනි පාර ඒ ක්‍රමයෙන් අල්ලගන්න බැහැ කියලා මේ අය බොහෝම ලස්සනට ලස්සන කටහඬින් මිහිරි ස්වරයෙන් ගීත ගායනා කරමින් එනවා. මෙතන හිටපු එක වෙලෙන්දෙක් මේ ලස්සන ශබ්දයට මේ ගීතයට කැමති වෙලා මේ යක්ෂණියන් පිරිසත් එක්ක යනවා. එයත් මරාගෙන කනවා. තවත් දවසක මේ යක්ෂණියන් පිරිස නැවතත් එනවා බොහෝම සුවඳවත් දේවල් තමන්ගේ ශරීරයේ තවරාගෙන. මෙතන හිටපු වෙළඳ පිරිසෙන් තවත් එක්කෙනෙක් මේ සුවඳර වසී වෙලා මේ යක්ෂණියන් පිරිසත් එක්ක යනවා. අවසානයේ එයාගේ ජීවිතයත් එතනින් අවසන් වෙනවා. ඒ වගේම තව දවසක් එනවා මේ යක්ෂණියන් පිරිස බොහෝම සුවඳවත් රසවත් ආහාර ටිකක් අරගෙන මේ ආහාරයට මෙතන හිටපු එක වෙලෙන්දෙක් කැමති වෙලා මේ යක්ෂණියන් පිරිසත් එක්ක යන්න යනවා. ඔහුගේ ජීවිතයත් එතනින් අවසන් වෙනවා. දැන් ඉතිරි වෙන්නේ එක වෙලෙන්දෙක් විතරයි. මේ යක්ෂණියන් පිරිස ඊළඟට එන්නේ කොහොමද? මේ පිරිස බොහොම ලස්සනට ඇඳ පැනඳගෙන ඇවිදිලා මේ වෙලෙන්දාට යම් යම් ස්පර්ශ කිරීම ලබා දෙනවා. මේ වෙලෙන්දා ඒවට වශී වෙලා යක්ෂණයන් පිරිසත් එක්ක යනවා. අවසානයේ වනාන්තරයේදී ඔහුගේ ජීවිතයත් අවසන් වෙනවා. මේ වෙලෙන්දන් පස් දිනාගේම ජීවිත අවසන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සාංශාරික කරුණක් හැටියට මේ අය වැඩියෙන්ම පීඩාවට පත්වෙච්ච ඉන්ද්‍රිය කුමක්ද අන්න ඒ ඉන්ද්‍රිය රැකගන්න තමයි මේ භවයේදී මේ අය කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා එක් නමක් Tamanගේ ඇහැ වැඩියෙන් පාලනය කරන්න කටයුතු කරා, තවත් කෙනෙක් කන් දෙක වැඩියෙන් පාලනය කරන්න කටයුතු කරා, තවත් කෙනෙක් නාසය, තවත් කෙනෙක් Tamanගේ දිව, තවත් කෙනෙක් Tamanගේ ශරීරය වැඩියෙන් පාලනය කරන්න කටයුතු කරා. සංවර කරගන්න කල්පනා කළා. එතකොට මේ භවයේදී ඒ ස්වාමින් වහන්සේලා ඒ ආකාරයට කටයුතු කරේ ඇයි අර පෙර භවයේදී Taman ඒ ඉන්ද්‍රිය නිසා විශාල කරදරයකට විපත්තියකට මුහුණ පාපු නිසා ඒ නිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ එක ඉන්ද්‍රියක් රැක ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ කාරණා හතම Taman ඒ කාරණා හතේදීම ඒ සංවරභාවය ඇති කරගන්න ඕනේ ඒ කාරණා හතේදීම සංවරභාවය ඇති කරගන්න කෙනා තමයි මේ සියලුම දුක් ඉක්මවා නිර්වාණය අවබෝධ කරගන්නේ රහත් ඵලයටපත් වෙන්නේ මාර්යා ඉක්මවා යන්නේ අන්න එවැනි වික්ෂූන් වහන්සේ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපි හිතමු ඇයි එක ඉන්ද්‍රියක් පමණක් රැක ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ? අපි ඒ වෙලාවට අවධානය යොමු කරන්නේ එක ඉන්ද්‍රියකට පමණයි. මේ ඉන්ද්‍රියන් වලින් එක ඉන්ද්‍රියකට වඩා වැඩියෙන් අවධානය යොමු කරාට පස්සේ අනෙක් ඉන්ද්‍රියන් වලින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල කර්ම ඕනෑ දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. සමහර වෙලාවට ඒ ඉන්ද්‍රියන් වලින් පුංචි පුංචි දේවල් වැරදි දේවල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නමුත් එක ඉන්ද්‍රියයකට වැඩියෙන් අවධානය යොමු කරලා ඒ ඉන්ද්‍රිය පාලනය කරන්න කටයුතු කිරීම තුළ අර අනෙකුත් ඉන්ද්‍රියයන් තුළින් ඊටත් වැඩිය වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු වතුර අපේ නිවසර වතුර ගන්න බටයක සිදුරු කිහිපයක් තියෙනවා. අපි අතින් තද කරලා මේ වතුර ගමන් කරනකොටම එක සිදුරක් අතින් තෙරපලා වහනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? අර අනෙකුත් සිදුරු වලින් පෙර ගැලුවාටත් වැඩිය ජල ප්‍රමාණයක් එළියට යනවා. ඒ කියන්නේ එක ඉන්ද්‍රියක් වැසීම තුළ අනෙත් ඉන්ද්‍රියයන් බලවත් වෙන්න පුළුවන්. දැන් මේක අපිට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් කාරණයක්. අපි සාමාන්‍යයෙන් හිතනවා අපි ඇහෙන් උදාහරණයක් ඇටියට ඇහෙන් රූප නොබලා සිටියාම හරිනේ කියලා. එතකොට ඇහෙන් ඇති වෙන ක්ලේශයන් අපිට ඇති වෙන්නේ නැහනේ. මේ ඇස් දෙක නිසා තමයි ඔක්කොම ඇති වෙන්නේ කියලා අපි ඇස් පියාගෙන ඉඳ හිතනවා. රූප බලන්නේ නැතුව ඉඳ අපි උත්සාහ කරනවා. කවදාවත් පින්නතුණි ඒක සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ මොකද අපි දැකලා තියෙනවා ඇස් දෙකම අන්ධ මිනිස්සු ඉන්නවා. ඇස් දෙක අන්ධ වුණා කියලා ඒ පුද්ගලයාට කෙලෙස් ඇති නොවි තියෙන්නේ නැහැ. ඔහුට ඒ රූප නිසා ඇතිවන රාගය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔහුගේ ඇස් දෙක නොපෙනුනා කියලා එහෙම ක්ලේශ ඇති නොවි තියෙන්නේ නැහැ. මොකද ඔහුගේ අනෙකුත් ඉන්ද්‍රියයන් ඊටත් වැඩිය බලවත් වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අන්ධ කෙනෙකුගේ ඇස් දෙක නොපෙනුනත් ඔහුගේ කන් දෙක ඊට වැඩිය ප්‍රබල වෙනවා. සමහර අයගේ කන් දෙක ඇහුනේ නැතත් අනිකුත් ඉන්ද්‍රියයන් ඊට වැඩිය බලවත් වෙනවා. ඒක ස්වභාවයක්. ඒ නිසා අපි රූප බලන්නේ නැහැ, බලන්න හොඳ නැහැ කියලා වනගත වුණා කියලා ඒකෙන් නිසියාකාර ප්‍රයෝජනයක් අපිට ලැබෙන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ අපි ඇස් දෙකෙන් බලන රූප, අපි කන් දෙකෙන් අහන ශබ්ද, අපි නාසයෙන් ගන්න ගඳ සුවඳ, අපි දිවෙන් ගන්න රසය, ශරීරයෙන් ගන්න ස්පර්ශය, මනසින් ගන්න අරමුණු කියන මේ සෑම දෙයක්ම නුවණින් විමසා බැලීමයි. පින්වතුනි මම ඔබට මුලින්ම සඳහන් කළා බණ ඊටාම හොඳට අහන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ, ඒ ධර්මය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මොකද අපිට මේ ඉන්ද්‍රියයන් ටික පාලනය කරගන්නට අවශ්‍ය කරන හොඳ ඥානයක් ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් අපි ළඟ ඥානය තියෙන්නට ඕනේ. ඥානය නැත්නම් අපිට මේ කිසිම දෙයක් පිළිබඳව නුවණින් විමසා බලන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඥානය අපිට මූලික වශයෙන්ම අපි ළඟ තියෙන්නට ඕනේ. දැන් අපි බලමු මේ එක එක ඉන්ද්‍රියක් තුලින් අරමුණු එන්නේ කොහොමද? ඒ ඒ තැන්හි අපි සංවර වෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි මේ ධර්ම දේශනාවේ වැදගත්ම දේ. අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕන වටිනාම දේ තමයි ඒ සංවර භාවය. පළවෙනි කාරණය ඇස මගෙන් අපි සංවර වෙන්නේ කොහොමද කියන එක. අපි සාමාන්‍යයෙන් පාරේ ගමන් කරද්දී බස් රථයක යනකොට, ගෙදර ඉන්නකොට සෑම තැනකදීම අපිට විවිධාකාර රූප පේනවා. ඒක ස්ත්‍රී පුරුෂ රූප වෙන්න පුළුවන්, ඒවත් පිරිසගත සතේගේ රූපයක් වෙන්න පුළුවන්, යම්කිසි ද්‍රව්‍යයක් වස්තුවක් වෙන්න පුළුවන් ගහක් කුලක් වෙන්න පුළුවන් පරිසරයේ තිබෙන ස්වභාවික සංසිද්ධියක් වෙන්න පුළුවන් මේවා අපිට පේනවා අපිට පේන එක වළක්වන්න හැකියාවක් නැහැ අපේ සිංහල භාෂාවේ තියෙනවා වචන දෙකක් පේනවා සහ දකිනවා කියලා දෙකක් පේන හැමදේම අපි දකින්නේ නැත පේන හැමදේම අපි දකින්නේ නැහැ දකින්න නම් ඒ කෙරෙහි අවශ්‍ය කරන අරමුණක් විඥානයක් අනිවාර්යයෙන්ම තියෙනට ඕනේ. බලවත් උවමනාවක් ඒ හා සමගම උද්දීපනය වෙන්නටම ඕනේ. එහෙම දැක්කහම තමයි අපිට මතක හිටින්නේ. පේන හැම දෙයක්ම අපිට මතක හිටින්නේ නැහැ. හැබැයි දකින හැම දෙයක්ම අපිට මතක හිටිනවා. ඒක තමයි ස්වභාවය. එතකොට අපි ඇස් දෙකෙන් බලන දේ ඒ රූප සියල්ලක්ම අරමුණු හැටියට අපේ මනස තුලට ගන්නවාද කියන එකයි අපි තීරණය කරන්නට ඕනේ. ඒක තීරණය වෙන්නේ අපි අධ්‍යාපන මට්ටම අනුව ඒ වගේම අපි ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය විශේෂයෙන් වැදගත් වෙනවා. අපි ගොඩාක් අවබෝධයක් නැති කෙනෙක් නම් ඊටාම ඉක්මනින් ඊටාම ලාමක විදිහට ඒ රූප අපේ මනස තුලට අපි ගන්නවා. ඒවැ තිබෙන අයහපත් භාවි විමසා බලන්නේ නැතුව ඒ සියල්ලම අපි ගන්නවා. නුවණ තියෙන කෙනා කල්පනා කරනවා මේ වගේ ඇස් දෙකෙන් බලන සියලුම රූප අරමුණු හැටියට මගේ මනසට ගත්තොත් මගේ මනසට මොකද වෙන්නේ? මගේ ජීවිතයට මොකද වෙන්නේ? ඒ සිතිවිලි අනුව ක්‍රියා කරන්න ගියොත් මට මොකද වෙන්නේ කියන එක නුවණ තියෙන කෙනා කල්පනා කරනවා. ඒ නිසා ඔබ නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙන්නට කටයුතු කරන්නට ඕනේ. අන්න ඒකට තමයි ධර්මය අවශ්‍ය කරන්නේ. ඒ නිසා ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපයේ තිබෙන විනාශ වීමේ ලක්ෂණය අනිත්‍ය කියන කාරණේ අපි දැක ගන්නට උත්සාහ කරන්නට ඕනේ. මේ බුදුහාඳුරු දේශනා කරනවා නතේ කාමා යානි චිත්තානි ලෝකේ. මේ රූපවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතනවා මේ රූපවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ස්ත්‍රී රූපය, පුරුෂ රූපය මේ ආදී වශයෙන් අපි රූප ගන්නවා. මේ රූපයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රූප නිසා තමයි මට කෙලෙස් ඇති වෙන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒ රූපය නිසා නෙමෙයි රූපය උදව්වක් වුණා වෙන්න පුළුවන්. හැබැයි රූපය නිසා නෙමෙයි කෙලෙස් ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ කුරිසස්ස කාමෝ කියලා. පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන බැඳීම සහ ගැටීම කියන කාරණය නිසා තමයි අපි ළඟ කෙලෙස් ඇති වෙන්නේ. අපි ඒ රූපය බලලා අපි පෙර දැකපු රූපත් එක්කලා ඊටාම ඉක්මනින් අපි සංසන්දනය කරනවා. ඒ කලින් දැකපු රූපයට හා සමානද, ඊට වැඩිය ලස්සනද, ඊට වැඩිය කැත කෙනෙක්ද මේ ආදී වශයෙන් අපි බලනවා. ඒතර සියලුම දේවල් අපි ක්ෂණිකව තීරණය කළ ඉවරයි. ඊටාම ඉක්මනින් අපේ මනසට අපි අරමුණු හැටියට අරගෙන ඒවා තීරණය කරලත් ඉවරයි. එතකොට ඊට වැඩිය අපි පෙර දැකපු රූපවලට වැඩිය ලස්සන රූපයක් නම් අපි මේ රූපය දිහා නැවත නැවතත් බලන්න පෙළඹෙනවා. ඒහා සමාන රූපයක් නම් අපි සාමාන්‍ය උනන්දුවකින් බලනවා. ඊට වැඩිය අවලස්සන කැත දෙයක් නම් අපි ඒක බලන්නේ නැහැ ගැටීමක් ඇති කරගන්නවා. එතකොට මොන ආකාරයෙන් බැලුවත් එක්ක අපි ඇලීමක් එහෙම නැත්නම් ගැටීමක්. ඉතින් ඒ නිසා මේකට විසඳුම හැටියට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ මේවායේ තිබෙන යථා ස්වභාවය දකින්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. දැන් අපි දන්නවා අපි පාවිච්චි කරන වාහනය. මේ වාහනය හදිසියේ අනතුරකට ලක් වුණොත් මේකේ තිබෙන මේ ලක්ෂණ ස්වභාවය දැක ගන්න හැකියාවක් නැහැ. මේ පිටතින් හයි කරලා තියෙන තහඩුරු ඉවත් කරාට පස්සේ මේකේ තියෙන එක එක කෑලි ගොඩක්. ඒතකොට ඒක බොහොම අවලස්සනයි. මේ පිටතින් පෙනුන පාට ලස්සන ඒ කිසිම දෙයක් නැහැ. ඒක ප්‍රියමනාප නැහැ. පින්නොත් අපේ ශරීරියත් එහෙමයි. අපේ ශරීරයත් අනෙකුත් අයගේ ශරීරත් මේ ශරීරවල අපි හංගගෙන ඉන්න. ඒත් හංගන්න බැරි ඇත්ත ස්වභාවයක් තියෙනවා. අපි කාගෙත් හැමේ අපේ ශරීර වර්ණයේ තීරණය වෙලා තියෙන්න පුළුවන්. අපේ හැඩයේ තියෙන පුංචි පුංචි වෙනස්කම් අනුව හැමේ ස්වභාවය අනුව අපි ලස්සනයි කැතයි කියලා තීරණය කරනවා වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අපි කාගෙත් මේ හැම මේ හැම පොඩ්ඩක් අපේ කටුවකින් පොඩ්ඩක් කූරලා බැලුවොත් මේකේ තිබෙන ලස්සන ස්වභාවය නෙමෙයි එන්නේ. මේ හැමෙන් එන්නේ හැම පොඩ්ඩක් හීරුවට පස්සේ රතු පාට ලේ ටිකක් එළියට එනවා. අපි සෑම කෙනෙක්ම අපේ ශාරීරිය පිරිසුදු කරන්නේ නැතුව එක දවසක් ජීවත් වුණොත් මොකද වෙන්නේ? අපේ මේ නව දොරෙන් ගලන්නේ එකම ආකාරයේ දුගද හමන දේවල්. ලස්සනයි කියලා ලස්සන කෙනාගේ ඒ නව දොරෙන් වැగిරෙන අසුබ දේවල් සුබ දේවල් හැටියට එන්නේ නැහැ. සුවඳවත් දේවල් හැටියට එන්නේ නැහැ. ඒ සෑම දෙයක්ම දුගඳ හමන දේවල්. අවලස්සන කෙනාගේ විතරක් නෙමෙයි නව දොරකින් මේ විවිධාකාර දේවල් එළියට එන්නේ. ලස්සන කෙනාගෙත් එහෙමයි ස්වභාවය. එහෙනම් කොතනද අපි මේ කියන ලස්සන තියෙන්නේ? ඒක සම්පූර්ණයෙන්ම මානසික කාරණාවක්. ඒක අපේ මනසින් අපි ගොඩනගා ගන්න දෙයක්. ඒක සම්මුතියක්. ඒක පරමාර්ථ සත්‍යයක් නෙමෙයි. ඒ නිසා අපි හැමෝගෙම ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල් අපි දකින්න දැනගන්නට හැකියාවක් අපි ළඟ ඇති කරගන්නම ඕනේ. අපි මේ සෑම අවස්ථාවකදීම අපි මේ ඇලීම ඇති කරගන්නේ ඊටාම පුංචි කාලයකදී. පුංචි කාලයකදී ඇලීමක් ඇති කරගන්නවා. ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ ඇලීම ඇති වුණාට පස්සේ තමයි අපිට මේක දුකක් පීඩාවක් හැටියට දැනෙන්න පටන් ගන්නෙ. අවාසනාවකට ඒ පීඩාව දැනෙනකොට අපි මේ රූපයට ඇලුණු ප්‍රමාණය අනුව එයින් අපිට නිදහස් වෙන්නටයි හැකියාවක් නැත්තේ. මොකද අපි ඒ තරම්ම ඒකට බැඳිලා තවත් වටපිටාවේ කරුණු ගොඩාක් ගොඩ ගහගෙන සියලු දේවල් වලින්ම අපි නිදහස් නොවු වැඳුරු පුද්ගලයෙක් බවට පත් වෙලා. අන්න ඒ වගේ අවස්ථාවකදී එතනින් නිදහස් වෙන එක අමාරුයි. ඒ නිසා අපි මූලික අවස්ථාවේදීම මේ රැවටීමෙන් මුලාවෙන් මිදෙන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා ඒ රූපයක තියෙන ඇත්ත ස්වභාවය දකින්න. ඔබේ කෙස් ටික ඔබේ ඔළුවේ තියෙනකොට හරි ලස්සනයි. ඔබේ දත් ටික කටේ තියෙනකොට පිරිසිදු කරලා තියෙනවා හරි ලස්සනයි. හැබැයි ওই දත් ටිකම දවස් දෙකක් මදින්නේ නැතුව පිරිසුදු කරන්නේ නැතුව තියාගත්තොත් අපටම අප්‍රසන්නයි. ඒ නිසා අනිත් අයට කොයිතරම් ඒව අප්‍රසන්න වෙයිද? මේ කටේ අපි පිරිසුදු කරලා තියෙන දත ගැලවුණොත් ඒක අපි එක මොහොතක්වත් අපි ළඟ තියාගන්නේ නැහැ. ඔය ඔළුවේ තියෙන ලස්සනට පීරලා තියෙන තෙල් ගාලා තියෙන කළු කරලා තියෙන කොණ්ඩ ගහක් අපි කෑම කන පිඟානේ තිබුණොත් අර ඔළුවේ තියෙන මිහිරක් ඒ අවස්ථාවේදී අපිට ඇති වෙයිද? කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. අපේ මේ ලස්සන පාට කරලා තියෙන හැඩ කරලා තියෙන නියපොතු කෑල්ලක් අපි කෑම කන පිඟානේ තිබුණොත් අපි ඒක සුබවාදීව බලනවද? අපි කිසිසේත්ම සුබවාදීව බලන්නේ නැහැ. අපි ඒක පිළිකුල් කරනවා. ඒ නිසා පින්නතුනේ මේ ශරීරයේ සැබෑ తත්වය ඒකයි. හැබැයි සැබෑ తත්වය දැක්කා කියලා කවුරුවත් කනගාටු වෙන්න ඕනේ නැහැ. දුකක් ඇති කරගන්න ඕනේ නැහැ. ශාරීරිය ස්වභාවය ඒකයි, අපි කාගේ ස්වභාවය ඒකයි. අලංකාර කිරීම නවත්වන්න කියලා කොහෙවත් බුදුදහමේ සඳහන් කිරීමක් නැහැ. අපි පිරිසුදු කරන්න ඕනේ. අපි ලස්සනට ගිහියන් වශයෙන් අඳින්න පළඳින්නට ඕනේ. ඒවා භික්ෂුන් වහන්සේලාට පමණයි විනය ශික්ෂා මගින් යම් යම් සීමාවන් දාලා තියෙන්නේ. ගිහි අයට ඒකේ බාධාවක් නැහැ. හැබැයි ඇත්ත ස්වභාව ඇත්ත ස්වභාවය යථා ස්වභාවය දැකගෙනයි දැනගෙනයි ඒ දේවල් අපි කරන්නට ඕනේ. එතකොට එහෙන් අපි ඒ එවැනි ආකාරයෙන් සංවර භාවයක් ඇති කරගන්නට ඕනේ. දැන් තවත් සමහර අය ඉන්නවා ඇහැටත් වැඩියෙන් රූපවලට වැඩියෙන් එයා කැමති කන් දෙකෙන් මිහිරි ශබ්ද අහන්න. දැන් අපි හිතමු සමහර අය ඉන්නවා ලස්සන චිත්‍රපටි බලන්න. ටෙලි නාට්‍ය බලන්න. ඒව ඇස් දෙකෙන් කරන ඒවා. සමහර අය කැමති ඊට වැඩිය සින්දු අහන්න. ඒ තමන්ගේ කන් දෙක පිනවන්න කැමති අය. එතකොට ඒ කන් දෙකෙන් අහන ඒවා නිසා තමන්ගේ මනස අපිරිසුදු වෙනවා නම් හිත වියවුල් වෙනවා නම් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇහිව අපිට නවත්වන්න හැකියාවක් නැහැ. ගොඩාක් ඒවා අපිට ඇහෙනවා. ඇහෙන දේවලුත් තියෙනවා, අපි අහන දේවලුත් තියෙනවා. බන ඇහෙන්නේ නැහැ, බන අහන්න ඕනේ. අනිකුත් දේවල් අපිට පාරේ තොටේ ගමන් කරද්දී විවිධාකාර දේවල් ඇහෙනවා. අපිට අවශ්‍ය දෙයක් නම් අපේ කුසල පක්ෂය දියුණු කරන දෙයක් නම් යහපත් දෙයක් නම් ඒ අපි අහන්නට ඕනේ. අනිත් ඒවා ඇහුණත් නැහුණාසේ ඉඳීම තමයි වටින්නේ. ඒ නිසා කනෙන් ඇහෙන ශබ්දවලදී ඔබ කල්පනා කරන්න මේ දේ නිසා මගේ ජීවිතයට මොකද වෙන්නේ? මේ මම අද අහන දේ මේක මගේ සාංශාරික ජීවිතයට උපකාරයක් පිණිස පවතින දෙයක්ද? එහෙම නැත්නම් ඒ දේ අපිට වැඩක් නෑ. ඒව අපි බැහැර කරන්නට ඕනේ. ඒ නිසා ශ්‍රවණය කරද්දී අහද්දී එතන සංවර භාවය අපි ළඟ තියෙන්නට ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා ගානේන සංවරෝ සාදු අපේ නාසයෙන් ගන්න ගඳ සුවඳ අපි ඒ වගේ තැනක දැන් අපි සාමාන්‍ය සුවඳවත් දේවල් ආග්‍රහණය කරනවා ගඳ දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා එතකොට ඒ සුවඳවත් දේවල් වලට අපි ඇලුනොත් මොකද වෙන්නේ අපි ඒක නැවත නැවතත් නැවත නැවතත් ආග්‍රහණය කරන්නමයි කටයුතු කරන්නේ ඇයි මේවට මේ තරම් දුරට යන්න එපා කියලා කියන්නේ මේවට පින්වතුනි යොමු වුණොත් Tamanගේ මෙලොව ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. මොකද සමහර අය Taman හරි හම්බ කරන මිලමුදල් ආදී සියල්ලක්ම Tamanගේ විනෝදය පිණිස කැප කරන අය ඉන්නවා. නිතර නිතර චිත්‍රපටි බලනවා, ටෙලි නාට්‍ය බලනවා, විවිධාකාර දේවල් නරඹන්න යනවා. ඒ වගේම සින්දු අහන්න, විවිධාකාර සංගීත ශ්‍රවණය කරන්න යනවා. ඒ වගේම සමහර අය විවිධාකාර සුවඳ විලවුන් වලට විශාල මුදලක් කැප කරනවා. එයා හරි හම්බ කරන දේවල් මේ දේවල් සඳහාම වැය කරනවා නම් එයාගේ ආර්ථිකමය පැත්ත සම්පූර්ණයෙන්ම පහළ බහිනවා. එවැනි තත්වයකටපත් වුණාට පස්සේ ඒ වගේ කෙනෙක් ඒ මට්ටමින් ගොඩ එන්න විශාල වෙහෙසක් දරනවා. එතකොට අහපව් ආර්ථිකය ගොඩනංවා ගන්න තමයි කටයුතු කරන්නේ. එයාට වෙනත් දේවල් වලට කාලය කැප කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙලව ජීවිතයත් අසාර්ථක වෙනවා. මෙලව ජීවිතය අසාර්ථක නම් ඊළඟ භවය අනිවාර්යයෙන්ම අසාර්ථකයි. සාංශාරික වශයෙන් අසරණයේ බවටපත් වෙනවා. අන්න ඒ தത്വයට ඔබ කවදාවත් පත් වෙන්න එපා, පත් වෙන්න හොඳ නැහැ. ඒ නිසා නාසයෙන් ලබා ගන්න ගඳ සුවඳේදී ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැතුව මදහත් ස්වභාවයකින් ඉන්නට අපි කටයුතු කරන්නට ඕනේ. හැබැයි මදහස් ස්වභාවයෙන් ඉන්නවා කියලා ඒවා පිළිබඳව කල්පනා කරමින් ඉන්න යන්නත් එපා. මොකද සමහර අය පැහැදිලි කරනවා මම ඒ කෙරෙහි කිසිම ඇලීමක් නැහැ. මට ගැටීමකුත් නැහැ. මම මදහත්ව ඉන්නවා කියලා. හැබැයි එයා ඇලීම ගැටීම ඇති වුණාට එයා මනසින් කල්පනා කර කර මේවා පිළිබඳව දුක් වෙනවා. ඒ නිසා මෙතෙන්දි වැදගත් වෙන්නේ ඒ උපේක්ෂාවෙන් ඉන්න අවස්ථාවේදී යථාර්ථවාදීව දකින්න එක. මේවා මට සදා කල්ලි තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා ඊටාම සුළු මොහොතකින් නැති වෙන දේවල් ආදී වශයෙන් අපි හිතන්ඩ පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම අපි දිවෙන් ලබා ගන්න රසය මේ දිව අපේ ශරීරයේ අඩි 6ක් පමණ තිබුණාට දිව කියලා කියන්නේ අඟල් 6ක පමණ ඊටාම කුඩා ඉන්ද්‍රියක්. මේ දිවෙත් අපේ රස ලැබෙන දැනෙන ස්ථාන එක එක ස්ථාන තියෙනවා. පැණිදස් අපේ දිවට දැනෙන්නේ එක තැනක. ඇඹුල් රස තවත් තැනකදී දැනෙනවා. තිත්ත රස, කහට රස, මේ ආදී වශයෙන් රස විවිධාකාර තැන්වල ලැබෙනවා. උදාහරණයක් ඇටියට අපි ආහාර ටිකක් ගන්නකොට ඒ ආහාරයේ තිබෙන සියලුම රසයක් මේ දිවට විතරයි දැනෙන්නේ. අපේ දත් වලට දැනෙන්නේ නැහැ. අපේ කටේ අනිකුත් ඉන්ද්‍රියයන් වලට හැමට දැනෙන්නේ නැහැ. උගුරට දැනෙන්නේ නැහැ. බඩට යනකොට ආමාශය යනකොට මේ කිසිම ඉන්ද්‍රියකදී රසය දැනෙන්නේ නැහැ. ඒ ආහාරයේ රසයක් දැනෙන්නේ දිවටත් ඊටාම සුළු මොහොතක් විතරයි. ඒක අපි හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ එහි රසය අපිට නැවත නැවතත් දැනෙන්නේ නැහැ. එතෙන්දී ඇති වෙන්නේ අප්‍රසන්න ස්වභාවයක්. අන්නේ ඇත්ත ස්වභාවයයි අපි නිවැරදිව දකින්නට ඕනේ. ඒ නිසා ඒ රසයන් පස්සේ ගමන් කරන්නේ නැතුව එතනත් අපි සංවර භාවයක් ඇති කරගන්න ඕනේ ඒ යථා ස්වභාවය අවබෝධ කරගෙන. ඊළඟ කාරණය පස්වෙනි කාරණය අපේ ශාරීරිය සංවර භාවයටපත් කරගන්නට ඕනේ. එතෙන්දී අදහස් කරන්නේ ස්පර්ශය. මේ ශරීරයට ලැබෙන්නේ ස්පර්ශයයි. ඒ ස්පර්ශයත් අපිට සදාකාලිකව තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර කෙනෙකුට සැපතක් හැටියට දැනෙන ස්පර්ශය තවත් කෙනෙකුට ඒක සැපතක් නෙමෙයි. ඒ ස්පර්ශය ඇත්තටම සැපතක් නම් හැම කෙනාටම එකම ආකාරයෙන් දැනෙන්නට ඕනේ. නමුත් ඒ ස්පර්ශය එකිනෙකාට එකිනෙකාට වෙනස් වෙනස් ආකාරයෙන් දැනෙන්නේ ඇයි? ඒ වෙනස් වෙනස් ආකාරයෙන් දැනෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අධ්‍යක්ීම් අනුව ප්‍රියමනාප භාවය අනුව ඒවා වෙනස් වෙනවා. ඒ නිසා ඒ ස්පර්ශයේදී අපේ සංවර භාවය අපි ළඟ තියාගන්න ඕනේ. ඒ හරහා අපේ මනස අපිරිසුදු නොවී තියාගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟ කාරණය වචනයේදී අපි සංවර වෙන්නට ඕනේ. ඒ වචනයෙන් සංවර වෙන්නට ඕනේ පරුස වචන කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, ඒ වගේම බොරු දේවල් කියන්නේ නැතුව මේ සතර ආකාරයෙන් අපිට සංවර වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ මුවින් ගිලිහෙන වචනයක් තමන්ගෙත් අනුන්ගෙත් අයහපත පිණිස නම් පවතින්නේ ඒ වගේ දේවල් කවදාවත් ප්‍රකාශ කරන්න එපා. අපි බොහෝ විට නිකරුණේ සම්ප්‍රප්ලාප දොඩමින් කාලය ගත කරනවා. ඒක අහන කෙනාටත් ප්‍රයෝජනයක් නෙමෙයි, කියන කෙනාටත් ප්‍රයෝජනයක් නෙමෙයි. ඒ වගේම කටින් වචනයක් පිට කරන්න පෙර සෑම මොහොතකදීම සංවරභාවයක් ඇති කරගන්න මේ වචනය මගේ කටින් ගියාට පස්සේ මොකද වෙන්නේ? මම වැරදි වචනයක් මගේ කටින් පිට කරොත් ඒ වචනේ අහපව් මට ඇතුළට දාගන්න බෑ. අපි පරිගණකයන් ටයිප් කරනකොට අකුරු මුද්‍රණය කරනකොට ඒව අපිට ඩිලීට් කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන්. හැබැයි වචනයක් එළියට ගියාට පස්සේ මේ වාතලයට මුසු වුණාට පස්සේ ඒක අයින් කරන්න බෑ. අනිත් කෙනා ඒක ශ්‍රවණය කළ ඉවරයි. ඒ නිසා වචන ප්‍රකාශ කරනකොට බොහෝම ප්‍රවේශම් වෙන්නට ඕනේ සංවර භාවයක් අපි ළඟ තියාගන්නට ඕනේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි අපේ මනස සංවර කර ගැනීම. මොකද අර ඉන්ද්‍රියයන් සෑම එකකින්ම අපේ මනසයි අපවිත්‍ර වෙන්නේ. මනස සංවරව තියාගන්න නම් අපි මේ වර්තමාන මොහොත තුල ජීවත් වෙන්න ඕනේ. එළඹ සිහි අපි ළඟ තියෙන්න ඕනේ. සතිය තියෙන්නට ඕනේ අපි ළඟ. සතියෙන් ඉන්න කෙනාටයි මනසට එන විවිධාකාර අරමුණු වල ස්වභාවය දැනෙන්නේ. පේන්න ගන්නේ අන්න ඒ කෙනාටයි. ඒ නිසා මනසට දොරටු පාලකයෙක් හැටියට ඉන්නේ සතියයි. හරියට ගෙදරට ඇතුළු වෙන තැන ප්‍රධාන දොරටුව ළඟ අපි මුරකාරයෙක් තිබ්බා වගේ. ඒ මුරකාරයා ඇතුළට ඇතුළත් කරගන්නේ අවශ්‍ය අය විතරයි. අනවශ්‍ය අයට ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මනස සංවර කරගන්න නම් අපිට වැදගත්ම දේ තමයි සතිය වර්ධනය කිරීම. එතෙන්දී අදහස් කරන්නේ අතීතයේ සිද්ධ වෙන සිද්ධ වූ දේවල් පිළිබඳව කල්පනා කර කර ඉන්නේ නැතුව ඒ වගේම අනාගතයේ කරන්නට තියෙන දේවල් පිළිබඳව විවිධාකාර දේවල් කල්පනා කරන්නේ නැතුව මේ මොහොත තුල Taman කරන්නේ කුමක්ද ඒ කරන කාර්යය කෙරෙහි අවධානය යොක්තව කිරීම අපි පාරේ ගමන් කරනකොට මේ අවස්ථාවේ මම පාරේ ගමන් කරනවා පොතක් කියවනකොට මේ අවස්ථාවේ මම මේ පිටුව කියවන්නේ මේ ඡේදය කියවන්නේ මේ වාක්‍ය මේ වචනය මේ අකුරු ටික කියවන්නේ කියන එක අවධානයේ තියෙන්න ඕනේ. කෑමටක උයනකොට අපි රෙදි හෝදනකොට ස්නානය කරනකොට කෑම කන අවස්ථාවේදී මේ සෑම අවස්ථාවකදීම මේ සතිමත් භාවය අපි ළඟ හදා ගන්න පුළුවන්. ඒ සතිමත් භාවය පුරුදු පුහුණු කරන කෙනාගේ මනස බොහොම සංවරයි. එයාගේ මනස අපිරිසුදු වීම ඊටාම අඩුයි. මොකද එයා තමන්ගේ මනසට ඇතුළත් කරගන්නේ එන්නට ඉඩ දෙන්නේ තමන්ගේ ජීවිතයට වැඩදායක වෙන අරමුණු විතරයි. අනිත් ඒවට එයා එන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා හතේදීම තමන්ගේ ඇහැ, ඒ වගේම කන් දෙක, නාසය, ඒ වගේම දිව, ශරීරය, වචන, මනස කියන මේ කාරණා හතේදීම සංවර විය යුතු බව අපිට දේශනා කළා තියෙනවා. මේ ධම්මපදයේ ગાථා දෙකින් එයයි අදහස් වෙන්නේ. ඒ නිසා අපි එක අවස්ථාවකදී පමණක් නෙමෙයි. එක ඉන්ද්‍රියකදී පමණක් නෙමෙයි. සාදු සබ්බත් සංවරෝ සියලුම අවස්ථාවන් වලදී සියලුම ඉන්ද්‍රියයන් සංවර කරගෙන ජීවත් වෙන්නට ඕනේ. මොකද මේ ලෝකේ අපිට මේ සමාජ ජීවත් වෙන ගොඩාක් අය ඉන්ද්‍රියන් සංවර කරගන්නට නෙමෙයි උදව්පකාර කරන්නේ. අපිට අපි ළඟ තියෙන කෙලෙස් නැති කරගන්නට නෙමෙයි උදව්පකාර කරන්නේ. ගොඩාක් අය අපේ කෙලෙස් අවුස්සන දේවල් තමයි කරන්නේ. නමුත් අපි සතිමත් භාවයෙන් සිහියෙන් අවධානයෙන් නුවණින් යුක්තව ඉන්නවා ඒ සියල්ලක්ම පාලනය කරගෙන අපේ මනස පිරිසුදු කරගන්න පුළුවන්. ඒ මනස පිරිසුදු කරගන්න කෙනා තමයි මේ ලෝකේ මේ සියලුම දුක්ඛ දෝමනස්යන් ඉක්මවා ගිහිල්ලා නිර්වාණය අවබෝධ කරගන්නේ. ඒ නිසා අන්න ඒ තැනට යන්නට උත්සාහවත් වෙන ඔබට මේ කාරණා හත ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ප්‍රායෝගික වශයෙන් මේ අවස්ථා හතේදීම කාරණා හතේදීම මේ සංවර භාවය ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ එළඹෙන විවිධාකාර ගැටලු දුක්ඛ දෝමනස්ය මගහරවාගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගෙන ඔබට උතුම් නිවන්සුව සලසා ගන්නට මේ ධර්ම කාරණා උපයෝගී වේවා කියලා අපි මේ වෙලාවේ බොහෝම කරුණාවෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ධම්මපදය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිකාරී අධ්‍යාපන වේදී ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද වග විජිත වංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ගරුතර ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා සියලුම දිවි රැකවරණය සහ තුනුරුවනේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු පින් කැමති ඔබටත් පුළුවන් මෙවන් උතුම්